පවත්වනු ලබන්නේ. මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.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 චේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස පික්ඛුමෝ උපසංඛමිත්වා ඉමා දස සංඥා භාසීයාසි ආනන්තෝ පනේතං විජ්ජතියක් ගිරිමානන්දස්ස පික්ඛුමෝ ඉමා දස සංඥා සුත්වා සුඛාපාදෝ ආනසෝ පටිච්චසම්පීය Thank you. අත්තකෝ ආයස්මා ආනන්දෝ පගවතු සම්තිකේ ඉමා දස ගඤ්ඤා උද්ධහෙත්වා යේනා යස්මා ගිරිමානන්දෝ තේ නුපසංකමි උපසංකමිත්වා ඉමා දස සංඥා අභාසී අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඡානසෝ පටිච්චසම්පදා උත්තාජායස්මා ගිරිමානන්දෝ කම්මා ආභාගා තථා පහීනෝ සුපනා යස්මතු ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අභෝසීති Thank you. දක්වා නීති කතා පවත්වාගෙන සංකල්පයේ සමානාව අවසානය කියලා කියනකොට තමයි තිරුමරණ සූත්‍රයේ විශේෂ වෙන කොටස. මේ සඳහන් වෙන්නේ ඒ රස සංඥා සූත්‍ර රස සංඥා දේශන අවසානයේ සමයන් මහත්තේ දෙකකි පඥාකර ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සුජානන් වහන්සේ සමීපයේ ඒ දස සංඥාව ඉගෙනගෙන ඉමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සූත්‍ර දේශනා දස සංඥා සූත්‍රේක ඒ දේශනා කරනකොට යම් පිටිකට ඒ කිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ රෝග ආබාධ දැන්පත් වෙලා තිබෙන කාර්යය තුළ ඒක එතනින්ම ගැළවිලා අරෝස් භාවයට නැති භාවයට පත් වුණා කියන එකයි සූත්‍රය ආකාරයෙන් සඳහන් කරන්නේ. එතනම අනුබන්ත ස්වාමීන් වහන්සේ විතර මේ ජීවිත භාවය ප්‍රකාශ කරන එක ඒ නිසා දීපේ පිළිබඳ ස්වාමීන් වහන්සේ සුවේකුත් ලැබේ. ඒ නිසා ඒ ඊට කලින් දේශනා කරන ලද කොටස් 9ම එක විදිහකට බලනකොට ආනාපාන සතිය පිළිබඳව දේශනා කරනවා. ආනාපාන සතිය පෙළ ගැස්සනවා. ආනාපාන සතියට මඟ යුක්ත කිරීමක් තමයි අනුකූල කලින් දේශනා කියන එක තමයි සති සංඥා සූත්‍රය ඉස්සරලාම දේශනා කරන්නේ. 约定。 චේතනාවගේ චේතනාවක් ප්‍රතිපදාවක් විදිහට අනුකූල ප්‍රතිපදාවක් විදිහට. කල්පතුම ධානයේ දීලේ සමාධියේ මේ පෝෂණය ලැබලා ඒ මතුපත් දෙකෙන් තමයි විපස්සනා කෙරෙන්නේ. ඒකකොට තමයි විපස්සනා වෙදී සමබරාගින් ආරම්භ සීගේ විලාස වෙනකොට ඒක විවිධාකාර පැතිකඩ විවිධාකාර සදානාකාර දකින්නට ඒකට සාධක බවක් එන්නේ. එන්න නැති වුණොත් හිතේ තියෙනවා මේක කවදාහක්වත් කියලා කරන්න පුළුවන් යන්නේ. අල්ලන්නේ මේ යහුවේ. මේ කලපෙන්නේ මේ ඊගාවට අල්ලන්නේ. ඒ නිසා මේක ඉගිරේ වෙනස් වෙන සුඛ වෙනකොට අර දාර්ශනික වගේ දේවල් වලින් පෝෂණය වෙච්ච නැති එකක් නම් සංඥා අධ්‍යාහට හැරෙන්නේ නැහැ. ඒ වගේම ඒ දකින අනිත්‍ය භාවය දකින්නට ඒ අනිත්‍ය භාවය අදුව අදුවම යන අනිත්‍යාන පස්සනාවකට ඒක ස්වභාවයෙන් නංගන. ඊට නාගපන්න රූප ගැන කතා කරලා එළගේ තුනක් අපි සෝම පිටස්සනාන්තර වල සංඥාවක් කියලා නැත්නම් විශාල මත ගැටුමක් මොලේයි මේ වස්තුවයි දෙක අතර විශාල ගැටුමක් එන්න පටන් මොලේ මතක් කරනවා සංඥාව ගන්න එකට දෙයක් කියන බෑ අර වගේ විශාල ගැටුමක් අපේ අතර එන්න පටන් ගන්නවා මේක නොයන කෙනෙක් නම් ඇත්තද සංසාරගත සත්‍යය භාවනා කරන්නේ සංසාරගත සත්‍යයන් තමයි අනිත්‍යතාවය මතු කරගෙන අනිත්‍ය පස්සනාවට අනිත්‍ය ලක්ෂණය මෙහි තියලා හිත යොදාගෙන ගන්නකොට ඒක ටිකෙන් ටික මතුවීගෙන එනකොට සාදර වී කියන්නේ සංජානක අනුව බැඳීම විශාලම අධිෂ්ඨානයි. විචාර අතහැරීම කරන්න දෙන්න වෙනවා. ඒක නැත්තම් ඒ නාන්කනාව පොෂණ වෙන්නේ නැහැ. ඒකට අරමුණ සිද්ධ වෙනවා. තින්සයි භාවනය දුර වෙලාවට ඉඳන් අසල් භාවකට පත් වෙනවා. භාවනාව හරියන්න හරියන්න ප්‍රඥාවක් භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. අනිත්‍යන ප්‍රසනාවේදී ඉච්ඡර තදින් වෙන්නේ නැහැ නමුත් ඊගාට කියන දුක්ඛාන ප්‍රසනාරතාන ප්‍රසනාවට යනකොට ඕනත් තදින් ඒක පටන් ගන්නවා. එනිසා සත්‍යව අනිත්‍ය ලක්ෂණය අනිත්‍යන ප්‍රසන අනිත්‍යන ප්‍රසන ඥාන වගේ දේවල් හරියට කියන විතර වටගෙන තිබෙනවා. ඒක රස වෙච්ච කෙනෙක් ඒක තමයි ඒක තමයි කලියුත් කෙනෙක් කියලා. ආසෝ කිකෝ පරියන්කේදී ඉන්නේ නිකුත් ඒ තමයි අනිත්‍යතාවය. මොකද දෙකීම හැකියාවක් වෙනස්. දෙකීමේ මුල වැඩිම වෙනස්. නැද අඩු වෙනස්. ඒ අතර තුනක් නාමික වශයෙන් වෙනස් තියෙනවා. ඒ නාමත් අඩු ගන්න පස්සට ප්‍රධාන වශයෙන් රූපකට අඩු ගන්න පදියාවට ජීවිතේ විශාල වෙනස් වීම ආශයක් වෙන ඉතිරිවා මේ තේරම දකින්න තරම් සාධක වෙන්න නම් සංඥා පිළිබඳ සාධක කරක් අදාළ සුදුසුකම්. ඒක තමයි අනිත් ලක්ෂණ දෙකකට කියලා මෙතනින් ඕනේ නැහැ. ඒදී සීස්ම විපස්සනා කරන හොඳතෝ ප්‍රසිද්ධ. නම් ඕනක් කලාතුරකින් කෙනෙක් තමයි මේ පත්විලා එන්න හදන්නේ. අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය මේ පේන්නේ කියන එකට සාධක ඉගෙන ගන්න සම්බන්ධ බොහෝම ටිකයි. ඒ වේලාවකට නැවත ආයශරයක් විස්තර වැඩියෙන් පේන්න පටන් ගන්නකොට එකිනෙකට වගකීමකින් තොර ඕම් දෙයක් කරන සමාන සමානතාවක් ගන්න අර අයිතිස්ව ගන්නවා. අතේ යන බලන ඒක ආයෙත් උඹන් ගන්නම පටන් ගන්නවා. අර තිබුණ අරගෙන නැති වුණා අරෝ කියන්නේ. එන්න කාර පටන් ගන්නකොට පටන් ගන්න ගන්න වෙනසක් ඇති වෙන වෙනසක්. ඉතින් ඒකට සංසන්දනාත්මක වෙනසක් ඇති අනුන් භාවනා ගැඹුරු කරන්න යට ඒක දැක අතර වෙනස අඩු වෙනවා සීඝ්‍ර වෙනකන් රාශියක් වඩපත් කරනවා සෑයක පෞෂත්වයක් ඇති වෙනවක් ඇති වෙන තමයි ඒක දරා ආරම්භය කරනවා තමයි අනිත්‍ය ලක්ෂණය අනිත්‍යතාවී අනිත්‍ය ලක්ෂණය එක එක ක්‍රාණේ එක කාරණි වේද පටන් ගන්නවා අනිත් ඒ වෙලාවට ඒ අනිත්‍යතාව මතුවීම හරහා තමන්න පේර අනිත්‍ය ලක්ෂණය අනුව නැත්නම් අනු අනුපස්සනා කියන්නේ ඒ අනුවට ආවම විඥාන කිසිම විදිහකට කරන්න බෑ. කිසිම බුදුරෙකුට කරන්න බෑ. තමයි තේරුම් ගන්න ඕනේ මේ අරමුණ සත්‍ය වෙලා සත්‍ය වෙලා අවසන් වෙලා පේන වෙලාවෙත් අනිත්‍යතාවයට යන්නේ මේ වෙලාවට නැගිට ආය දවසක්. ආට මොන්නේ භාවනාව කරන දවසට පුළුවන්. ආය ආය කල්ප කරනවා. නැත්නම් දෙන්න දවස් කීයක් කරක් අපි අන්ති වෙච්ච වෙලාවේ නැත්තාවේ කියන්නේ අන්තිම විදිහට අනිත්‍යතාවය පිළිබඳව අහන චිත්ත කරගන්න. ඊට පස්සේ තමයි විද්‍යාඥයන් ප්‍රශ්න. අනිත්‍යතාවය නම් අර වගේ ආක්ෂණිකව පෙන්නන්න පුළුවන්. ඉන්දීම නැහැ කිරීම අතර වෙනස. ඉන්දීමේ මුල මැදාග වෙනස. ආස්වාද ප්‍රසආස දෙක අතර වෙනස. ආස්වාදයේ මුල මැදාග වෙනස. ප්‍රසආසයේ මුල මැදාග වෙනස. නැත්නම් ප්‍රශ්නේදී නම් දක්වන වශයෙන් කරන්නේ ඇති දෙසුම් දක්වන වශයෙන් කරන්නේ ඇති දෙසුම් ලැබීම ලැබීම වශයෙන් කරන්නේ ඇති ඒකෙන් දෙන්නේ දෙන්නේ දෙන්නේ අරමුණු සංස්කාරක ලැබෙන්නට අර මේ ඕ විස්තර පේන්න පටන් ගන්නවා ආලේ විස්තර පේන්න පටන් යනකොට ඒ අනුව භාවනා කිරීම ඕම විස්තර රහිතව ප්‍රතිපදින කියන්නේ විරාගාදී වශයෙන් කියනකොට ආග සංඥාවේදී ඒ සංසාරකයි අපි සදා කර අරණ්‍යගතවා අරගතවා සිද්ධාකාරගතවා ඒ සංසාර සංකේ වර්ණී සංයත අර්ථ සංකාර සමතෝ සාතුකාරී විස්තරෝ සම්මාදිතාවෝ දීපහ එතකොට පිළිගන්නේ තින්නේ විරාග හැකියාව විරාගයේ පෙන්නන්නේ මේ තාන්ත්‍රයේ ප්‍රණීතේ මොකේද ඉදු සංස්කාරයන්ගේ සමතෝ මෙතෙන්දි සංස්කාර කියන වචනේ අපිට ගන්න තියෙන්නේ චේතනාව දුරකම කිසිම දෙයක් සංස්කාර නොකිය හැම දෙයක්ම සංස්කාර සංස්කාර මම දෙවේදී චේතනාව දුරකම නෝකක් කරන්නේ ඒක දේ බලන්න මේක ඒවා නොඒවා මේ කුණාකයි කුණා නරකයි මොන දෙයක් නැහැ සංස්කාර මම දෙ සිද්ධ වේදනා ඉතින් පටන් ගන්නකොට අපි ඉන්දියෝ සංස්කෘතිය දියදව ආශස්වාදී දියදව ඒ යොදවන්න යනකොට ඇති හිත විදියකට විමග්න වීම වෙනවා වෙන කිසියෙත් කාය ධර්ම සීක නොවේවා. ඒක පවතින කිසිම සංස්කරණයක්. භාවනා කිසිම සංස්කරණයක් කරන්න කරන්නේ. යන්න කාලයට යන සංස්කාර සංස්කාර සතුපති පටිච්ච සීලප්‍රත්‍ය අදකදාගෙන ඒකට කියනවා ආනංග විරාගය, කය විරාගය, චන්ද විරාගය, අවිච්ඡේද විරාගය වගේ කරුණු හතරකට ගන්නවා. චන්ද විරාගය වශයෙන් මේක අනුකම්පා ජීවන අවස්ථාවක් විදිහටයි පෙන්නන්නේ. කොහොමද? අර මේ මෙහිදී ඊළඟට කරන අරමුණයි හිතයි මූලක මොන දවසින සිද්දට පවතින තාක්කයි මේ කෙල විලාසෙයි. කොටිම අරමුණයි දෙකයි අරමුණයි හිතයි එකමකට දාගෙන පිළිගනකොට තමයි කරන භාවනා පිළිබඳ උනත් පාවිලා. ඉපිදාවක් පාන. මුලින්ම මුලින්ම තේරෙන පටන් අර ගන්න අරමුණයි හිතයි එකට හිතේ පවතින එක ආධුනික විද්‍යාව තාමත් අමාරුවෙන් ලබාගත දෙයක් කියලා. මොකද ටික වේලාවක්, ටික දවසක් මේ අරමුණ හිත ඇදගෙන එකට තියාගෙන ඉතිවව විරාජයක් වත්පත් නැති කාරණයක් නැහැ. ඒක පිළිබඳව ආගය කරන්න දෙයක් නැහැ. නිසා ඉස්සරහට අරමුණයි හිතයි එකට එකට වැටෙනවා. ඒ දෙකේ මෙනෙහි කිරීමක් පාසක් අරමුණයි එකට චිත්තකවල චිත්තක්ෂණයක් පාසක් ඒකේ හදන්න විරෝධයක් තිබුණා. ඒ චිත්තක්ෂණය නිරෝධයදී. ඊගා චිත්තක්ෂණය ආය රාගයේ පහළට පිටවතේ තියෙන නිසා ඒ අදාළ නිරෝධය තමයි ඉස්සරලා යෝගාවතර අතකින් දුරම ලාමක කොළඳ නිරෝධයක් වෙන්නේ. එන්න මේ නිරෝධය දක්ෂිවිලොත් යෝගාවතර ඒ භාවනාව අරමුණට කොළදාර ඉන්නේ කියන පරිආකාරයක් දිනකවත් අපිට ඕම් භාවනාව තව සමීපස්තර යෝගයෙන් කරගෙන යනවන ඉතිවිලාවක් යනවා ඒකයි. සම්බරාමින්නේ අලබුලේ බව ඉතාමත් කිසිදු කොටසක් වැඩි වැඩි ඒ දැන් කොටසක් තමයි අද කිව්වේ සීඝ්‍ර දෙවියනක් සීඝ්‍ර දෙවියනක් සිද්ධ වෙනවා. යම් විදිහකට සිංහල අවසරය ආර මුල් මුල් කාලේ අරමුණට අනදර කළොත් ඈත කියලා ගන්නේ ඒ අන්‍යතම ගානියෝ ඒක නැවතත් භාවනා කැඩෙන පැත්තට බොහෝ සරණ නම් කියන පැත්තට යම් විදිහට යෝගාවචරයා මේ ඡන්ද විරෝධ වෙනවා අවශ්‍යයි. මම දැන් ඉන්නේ ආදාංග වශයෙන් ඒ ඒ ඉස්සරහේ යාන්තම් විරෝධයක් මට මේක තවස්පීක බලන්න ඕනේ කියලා ඒ ඒ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට බාහිර බාහිර චිත්තක්ෂණයට යනම තවදවත් කුඩු කුඩු වලට ගැටගන්න කරනවා. ඒක කියන කය විරෝධය කියලා. මේක නම් සතරාවේ තියෙන උක්‍රම අන්තම බලවත්ම අවස්ථාවක් කියලා කියනවා කය නිරෝධය වගේ. ඒ කය නිරෝධයේදී යනකොට ඒ තුල එක විදියක යවහැකියි. එක තුන එක විදියක යන්න ගැනීමක් සිද්ධ වෙනවා. ඒක නම් මුලාවලයි. ඒක නම් සාමාන්‍ය. ඒක තමයි ඒ විදිහට මාර්ගු වෙනවා. ඒක අරමුණේ වේගවත් බව දැකලා ඒ අරමුණට ඇදීගෙන ඒ වේගවත් බවට ඇදීගෙන යනකොට තමයි අවසානයේදී අත්‍යන්ත නිරෝධයේ කියනවානේ අපි ඉස්සර නිරෝධයේ වශයෙන් අවධානය කෙරුවට කියන මාර්ගඥානයේ සමුච්ඡේද වශයෙන් මේකත් තියෙන රාගයේ කියලා වෙන්නේ. ඒක මුලින්ම අපි සංග නිරෝධයත් කාය නිරෝධයත් කියන අවස්ථාවේදී බාහිර අනුමෝචය කියන අවස්ථාව බලක්කොටි අරුණෙයිම නැවත් නැවත යෙදීමේ කටයුත්තට යෝගාවචරය කියනවා. සමහර යෝගාවචරය මත යෝගාවචරයේ සමහර පදියක් වල මේක අර දැන් අඳරගන්න කියන විදිහ කියනකොට යව කැවෙන්න පටන් ගන්නවා. ආදී වෙලාවේදී ඒ දැන් කැදීමේ අවසානයක් ඉදිරිපත් වීමක් තමයි ආධිනානික ශාරපතන කරගන්නවා කියන්නේ මේ වෙලාවේදී දැන් අරගෙන කොනම කාලෙකින්වත් දැකගන්න බෑ අනිත්‍ය ස්වરૂපයට වැඩ. නිමිත්ත කියලා කියන්නේ එකම සාකාර චිත්තක්ෂණ දෙකක් පවතිනවා කියන එකයි. එතකොට අපිට ඉතිවිසි ගන්න පුළුවන්. එකම සාකාර මේකම ආකාරය එක චිත්තක්ෂණ දෙකක් ඉතිවිසි පවතිනවා. ඒක වෙනස් වෙනවා නම් ඒක දැක්කා කියලා ඕවා කියලා දැකවා කියලා කරුණා කරෝ ජීවිතය. අනිවිච්ච ස්වરૂපය. ආදී අනිවිච්ච ස්වરૂපයට පැටලෙන අවස්ථාවේ අනිවිච්ච වේදිනෝදය සිද්ධ. ඒකම නෑ අචන්ත අවස්ථාවක් කියනවලට. අනිවිච්ච අනිපස්සම්බය. මොන සම්චේතනය. ඉතින් ඒකට මුලින් යෝගාවචරය මේ අර කලින් මම දහම් කරපු ආකාරයට මොකද කරන්නේ? ශුන්‍යාකාරයේ අරමුණකට ඕ ඒකත් සංකල්පයට පණීතක් කියලා සිය සංස්කාරයක් කියන යන තමන් විසින් අසුරවන්න හදනවා මොනවාදේ ඇලි ගැටීම් කරනවා කියන්නේ අන්නේ ඇලි ගැටීම් වලින් දිගට කෙලෙස් සිද්ධ වෙනවා ඒ වගේම තමයි උපදී ජාතකෝ දේශමාත වශයෙන් කියන ප්‍රකාරුකාර වශයෙන් තමයි කියනවා පස්සේ වෙනදා මේ කියන්නේ මුළු මේවා සංඛ්‍යා විචේ කියන වලට ඒ යෝගාවචරයට කියනදී අදත් නිරෝධේ සාඛාය නිරෝධය අවස්ථාවේදී වැඩ පිළිවෙල ආසයි. ඒකෙන් පටන් අර ගන්නවා. එතන නොමිය ගමන අරගෙන දිගේ යන්න පටන් අර ගන්නවා. එතම මේකයි බොහෝ වෙලා. ඊළඟම තියෙන්නේ සමීප වෙලා. ඒකම නිමක් වෙලා කටයුතු කරනවා තමයි. ජීවිතේ සාධාරණ නිරෝධය කාය නිරෝධය කියන්නේ. ඊළඟට තමයි ඒක. මේක කියනවා සමුච්චේන්ද්‍රිය වගේ ඒකයි යෝගාවචය විරෝධය පිළිබඳව පොතකට කියන සවදාහත් කරගන්න බැරි ඒක පින්නම නැතිලානේ රාගය ඇති කරන දේවල් තමයි පොතකට කියන්නේ ඒ වගේම මොන මොනම ජනප්‍රිය මාර්ගයකට කියන්නේ අරමුණක් අල්ලක දාගන්න නැහැ අරමුණක් යාරු කරගන්න නැහැ විරෝධය යනකොට ඒ අරමුණට පිළිවිද කීමේ ඒක කිසිම ආකාරයක අරමුණ දැක්කත් තරමට ශනික දෝෂී අපසා තමයි ඒ විනිවිද යෑම පටන් ගන්න විලාසෙදී අරමුණ ඥානත්ම සීමාවේ සුදුභාවයේ මුචාරෝණ කැඩිලා ඒ දිහා බලන්නේ කොට තමයි තමයි තියෙන්නේ. මේ බලන්නේ නැතිකත් ඒ බලන්නේ අගේ කරමින් බලන්නේ නැතිකත් සමක්‍රමයේ කරන්නේ අන්තු කැඩලා ගන්න කන්දයක් නිවිස්කාරකත් මේකේ සම්පූර්ණ පුදුරකට සුළුවකට දෙච්ච ආරම්භක අකෝල් සුළුවකට දෙච්ච ඒකේ එකතු වීම තමයි අනුච්ඡේදය. ඒ අනුච්ඡේදය වල පස්සේ ඒ ඇති වෙන මෙලෙස ආරම්භ කරන දැන් තරම් විපාක. ඒ අතරින් අපි අධ්‍යාත්ම විනස යම් වෙලාවක යම් දෙයක් දැකලා ඒක කියනවා මනුෂ්‍ය ජීවිතය සාරාංශය අන්තිම උසස් නැත්නම් අන්තිම කියලා කියනවා. ඒක නෑ විදිහ විදිහක් කල්ලා කටයක් ඉඩක් පිළිගන්න පුළුවන් ගැතියක් ශෝක වෙන්න පුළුවන් ගැතියක් ආබාධ වෙන්න පුළුවන් ගැතියක් ඇති. මොකද අරමුණ කරන අරමුණ සම්පූර්ණයෙන්ම අධ්‍යාත්ම භාවයට ගිහිලා බුදු දුවේ රසුසුම් බවට පත් ඒ කාරණා. ඒක උදාර ගන්න හිතත් සම්පූර්ණයෙන්ම අධ්‍යාත්ම භාවයේදී සුසුම් වෙලා තිබුණා. ඒක ගැටලුවක් තියෙනවා. ඒක අවදාකම් ලෞකික ශේත්‍රයක වෙනවා. ඉතින් දැනගන්න ලෞකික ශේත්‍රය තමයි ඉන්නේ. ඒ වේග කැවිල අවදාන මේ දෙකතු වීම ලෝකෝත්තර ශේත්‍රයයි. තින්කා ඒක අපේ ආර සංඥාව ඉස්සලකට කරගන්න. ඊළඟ සංඥා ඊට පස්සේ ආදම්ම නිරෝධේ කය නිරෝධේ වශයෙන් ටික ටික ටික ටික දිනු කරමින් යන කල්ලම පවතින ලෞකිකයේ ඊපස්ස තමයි මේ ඕකෝත්තරමට පස්සේ ඒක ලෞකික ශීස්ත්‍රය වගේ යාවිය හැවීම තුන වේග හැවීම තුන කිවිච්චි ඉතින් මේකට ආසන්න යෙන්න හැබැයි තේරුම් අරගන්න පහසුකම් නැහැ හේතු කාරණා ගැන අරගෙන ඉතිරි කරගෙන ඉන්නවා ඉතිරි කාල හේතු කරගෙනයි රාගය රාගය රාගය රාගය හිතේ. ඒ නිසා නිබ්බිදාව කියන කාරණාවත් විපස්සනා ඥානයේ ඉතාමත් අවශ්‍යක. බලන් බලන් බලන් ඕන අරමුණ. සක්මනේ අරමුණ ඉඳලා වැඩ කරනවා. තාමත් සමීපස්ත බලන්න ගත්තොත් ඉගන්න දෙයක් නැහැ. ඉගන්න රස කරන්න දෙයක් නැහැ. විචිත දෙයක් නැහැ. ඒක විඳින තත්ත්වයට පස්සේ මෙන්න මේ විදිහට පත්වරපත් වෙනකොට කනහක් ඇති. එහෙම නැත්නම් ඉදාසත්ේ බලවත් වෙනකොට බලවත් වන යෝගාවචිතය. ඒ යෝගාවචිත රෝගිත මේ තමන් භාවනා වෙනස් කරන විට වෙනස් කරන ස්ථාය වෙනස් කරන නානාප විකාර කරනවා. ඒකද නිත්‍යා බාර ගන්න කැමති නෑ. ඒ වෙනස තමයි හිතන්නේ. මේකට භාවනා වැරද්දක් තියෙනවා. ඒ වෙනස තමයි ආහාර වල වැරද්දක් තියෙනවා කියන සෑම දෙයක්ම මූලික කල්පනා. ඒකයි විදිහට විදිහට කිසිවක් යෝගාවචරයක් කරගන්න ඕන. ඒකට විඥානයකට ඇහැරලා, අසුභෝ කන්නට ඇහැරලා. සියතන්වා ආකාර ඉස්සරහට කියේ. ඒක කරන්න අනිත්‍යතෝ ලෝකයක්. නැති කියන කැමරේ ආරක්ෂාවේ වස්තු කියලා කියන ලැබී දුන්නේ ඒක ගන්න විදිහට. ඒක ආරක්ෂා දෙනවා. ඒක මතයි. යසාමි වෙලාවෙදී තාම විදාව සාක්ෂාත් වෙලා නැහැ. අර කුලිකා සීමාවක් සූදානම් කියලා කියනවා. මේ කියන්නේ අරමුණිය මොලේලා දරාගන්නදී අර මේ රසවිතේ ඉන්නවා සුදුයි. ඒ අරමුණේ කියන දැවකට ආශ්‍රය කරන කියන කැමැත්ත ඉන්නේ තිබුණා. ඒ தත්ත්වය තමයි මේ විරාග, පිටිලා විරාග කියන මාතෘකාව දෙකම සමානව තියෙනවා. නමුත් ඒක බලයෙන් වෙන්නකොට නිබ්බිදාව නිසායි විරාගය පහළ ඒ නිසා මේ අදහස බව නිබ්බිදා කියන අදහස පොදිරාග කියන අදහස බව ධර්මදේශනාවේ ප්‍රකාශ කරන දැන් ගන්න. විරාගය ධර්මදේශනාව විස්තරන ගන්නේ බුදුන් වහන්සේ කොහොම හරි රාගයක් ආශාවක් ඇති කර ගන්න දේශනාවක් තියෙනවා. අතුලන බව රාගයක් කියන්නේ. ඒ බව රාගය හෝ නැති කරන්නේ. අරාගයක් කොහොමද විපස්සනාවක් වෙන්නේ මූලිකව ඥානය අරම්ම ඥානය තමයි නිවිලා ඒ නිවිලා ඥානයට ඕන කාර්ය කාරණා කොච්චර ඉදිරියට මේ ඉදිරියට මේ නිවිලා ඥානයේ කියලා තේරුම් ගන්න එක නම් සම්පූර්ණ එකම පිළිකත එකම ආකාරයක් කියන භාවනා කරන පිටු පුරා මේ නිවිලා පිළිගන්න කියලා දෙනකොට ඒ කිසිවක් කියලා භාවනා කරනකොට තාමත් කලාශීලයේ තමයි තේරුම් කරගන්නේ මම දැන් මේ ඇවිලා කිව්වෙන්නේ මේයි. එහෙම තේරුම් ගත්තා නම් ඒ පිට ආවට ඇති අනුලෝකනවල තියෙන උත්තරේ ඒකයි. නිප්පිදාව නිප්පිදාව කියන දැකගත්තේ නැත්නම් ඒ සත්‍යයටපත් වෙන හිත ද්වේෂයමයි කරන්නේ. දුරුසාරත්මයි කරන්නේ. යම් දවසක එක් විදාන පස්සරා නැත්නම් ඉතිදා වශයෙන් දැක්කම එතන ඉඳලාම ඒ අර ද්වේෂයේ විමුත ඥානෙට මේ තමයි විපස්සනාවේ කියන්නේ අකින්න පුළුවන් වැඩි විපස්සනා මේ මෙලකන්නේ කියලා මේ කියන්නේ අර පහළ වෙලා දසන සිද්ධ වෙන්නේ කාලක් තාක්කයි. සාමාන්‍යයෙන් අවස්ථාවක් ගන්න වෙනවා. එච්චර භාවනා කරා ඉපිදා පහළ වෙන්නත් පුළුවන් නොවෙන නොවෙන තාක්කයි. තාමත් භාවනා කරලා දැකී අපිට හදා ගන්න හදා. ඉන්න නැතුව ලෝකෝත්තර පැත්තට යන්න නම් මේ යෝගාශ්‍රයයේ ගෞතම කෞෂප්ති උන්චාර්ජික කරක ඇති වෙනකන් මේ නිදාත්මක ජීවිතය ආනන්ද විලාසික ආදාරණය ඒකතිය අපරන්ට ධාරිති ප්‍රතිමා ඊදෙදි ප්‍රතිමා අනිත් දෙදා අනිත් ප්‍රතිමා ඒ වැටෙන කර්ම මත තමයි නැති වුණොත් විද්‍යා ඥාන පාර වෙන්නේ නැතුව ඉතල අතිමාරණ කරා ඒ භාවනාව ධර්මාන් රූපෝ කල්පනා කිරීමේ ශක්තියක් පාන වෙදී කියනවා. ඒ කියන ධර්මාන්වය නැතිවීම. දුක්ඛයවත් ධර්මාන කූලව ඒක තේරුම් ගැනීමේ ශක්තිය සම්පූර්ණ වෙනවා. ඊළඟ මාසේ සමගම ඉතිහාස භාවනා කරලා ධර්මාන්වය නැත්තම් ඒක ඇතුළේ පෙන්වන දෙයක් ඒක නැති වුණා. ඉතින් දුරකට ගත්තත් ඉන්නත් පන්සලේකට චෝදන පහදාන සතිය. ආනාර කියන විදිහේ අත්‍යන්ත විරාගයක් එහෙම නැත්නම් සමුච්චේත විරාගයක් සිද්ධ වෙනවා. ඒ වුණා ඒ කරන උත්සාහයමයි එතන තමයි ඉඳා බාහිර කර ගැනීම සඳහා කරන උත්සාහයමයි ඒ සමායදී ක්‍රම ක්‍රියාවාගේ වෙන පිනකේ එංග වෙන ප්‍රාර්ථනාවකින් එනකම් වෙන ආදිරි ගැනීම කියන කවදාකවත් කියලා මම කියන්නේ. ඒ නිසා කියන ලිපිදාව ඉතාමත් වැදගත් ඥානයි. ලිපිදා ඥානයක් පාඩපත් වුණා නම් පුදු ලිපිදාව ද්වේෂය පදරා කරගෙන තියෙන්නේ. ලිපිදාව ඥානයක් පාඩපත් වෙන්නේ මේ ද්වේෂය වෙනුවට මේක තමයි දුකස්ස භාවයේ කියන ඥානය පහළ. ඉතාල තමයි මේ විදිහට මේ විපස්සනාවට ඇතුළතින්ම හැරීමක් සිදු වෙන්නේ. දිප්පිදාව තේරුම් ගන්න ඕනේ විරාගය තේරුම් ගන්න. දිප්පිදා විරාග සමානයි සමාන දේශනා කරනවා. දිප්පිදාව විරාගයට හේතු වශයෙන් හරගත්තාම හස්කරගත්තාම ඒක මොන ධර්ම පූර්ව තේරුම් ගන්න පහසුවක් කියනවා. එනිසා ඒක හේතු බල වශයෙන් එකක් කියලා ගන්නවා. එකක් කියලා දැක්කත් ඒක ගැටෙන දෙයක් නැහැ. මේ දෙකම කරන්න කියනවා ඉතින් කලින් කරත් ලෝක භාවනාවල විතරට මේ දීපාරලා සතර පාරට ඉත හැදීව තමයි මෙතනදි කරන්නේ ඊගාව තමයි විරාග නිරෝධය නිරෝධහත් පස්සන නිරෝධහත් පස්සනාර ඒ කියන විරාගහත් පස්සනාර වැඩි ඉහළ මට්ටමකට ගියේ නිරෝධය සමහර නවීන යාක කාලයේ පුරේ තේරුම් ගන්න උත්සාහ කරනවා ඒ කියන්නේ විරාගාන ප්‍රශ්නාව සාමාන්‍ය පහළ මාර්ගනාවලදී මේ කටයුතු කරනවා නිරෝධාන ප්‍රශ්නාව ඉහළ ඉහළ මාර්ගනාවලදී කටයුතු කරන සම්පූර්ණ වෙනසක් දැක ගන්න බැරිද සමා සමාන කැමැති නිරෝධය ඒ නිරෝධය ගැන අප පිළිගන්න ඒ නිරෝධයේ සිටින්නේ නැත්නම් ආනසකාර කරනවා සිද්ධ වෙනවා ඉන්දියා නිරෝධ සංපස්සනාව අර විරාගාන පස්සනාව කියන ධර්මතා ඉක්කොල ගියාට පස්සේ මේ විදිහට කියනවා ඔය ආරෝග්‍ය අපේඥාන ඉස්සරහ සංකාරූපික ඥානය අතරමැද තියෙන බලවත් විපස්සනා ඥාන ටික තමයි මේ විතර කියන්නේ. ඒ නිසා ඒ නිරෝධය අර විද්‍යතම ආදාන නිරෝධය, ඡය නිරෝධය අච්ඡත් නිරෝධය නැත්නම් සමුච්ඡේද නිරෝධය වශයෙන් කියනවා කරන්නේ. නිරෝධයේ ඉස්ලාම භාවන මෙනෙහි කරන මෙනෙහි කර සාපක මෙනෙහි කිරීම පාස නිරෝධයේ මතු වෙනවා නම් මෙනෙහි කිරීම නැතිවෙනකොට අරමුණ දෙක පිට යනකොට නිරෝධී නැති වෙනවා. ආය සංඛාරකට ඉස්ත වෙනවා. අවුලකට ඉස්ත වෙනවා. ඊට පස්සේ දීන ඒක නතර කරනවා. ඒක දුක් කැඩි කැඩි. කය නිරෝධයේ වශයෙන් තේරෙන්න පටන් ආදී නිරෝධයේ පිටට ගිහින් වේගවත් වුණාට පස්සේ තමයි තමන් කගේ කරනවා. නිරෝධසු. මේක මේ විදිහට එක විදිහට කිය හැකි. මේ ඒ විදිහට තමයි පටලගන්න දෙයක් බෑ. නිරෝධයේ කියන කියන්නේ අපේ හිතේ සත්‍යයක් අහනකොට උනත් ඒ සත්‍යය එක දිගටම අපි අහනවා නෙවෙයි. ඉන්දු සුද්ධි කැටි කැටි කැටි කැටි තමයි ඇහෙන්නේ. අරුණ පස්සේ තමයි අපි මේක මේ කතා කරේ අතවලාය, මේ මට පැන්නාය, මේ මට උඳ කිව්වාය කියලා තේරුම් ගන්න. ඒ අහන අවස්ථාවේදී සත්‍යයේ කන පීඩි ගෑවෙන දේවල් කැඩි කැඩි යන්නේ කර. එකතු කර කර ඉව්වාගේ හොඳ නරක බලන්න තමයි සාමාන්‍ය මනුස්සයා දක්වපත් බලන්නේ. ඒකෝදීදී කරනවා ඉන්නේ මේ කැඩි කැඩි යන්නේවා අතර නැද කොටස් කරනවා. ඇහිල සත්‍ය දෙකක් නැද කොටසක්. දුරු දුරු වශයෙන් යන කාර්යයක් මැද බලන්න පුළුවන් නේද? සත්‍යෙන් වෙච්චදී අපිට එතකොට තේරුමක් නැහැ. අපි බලන්න ගන්න මේ සත්‍ය අතර වැඩ තියෙන ඉඩ. නිරෝධී මේ පච්චේන්ද්‍රයෙන් ගන්න කිසිම අරමුණක් නැහැ එක දිගට අපිට. ඒක කොහොම චිත්තක්ෂණ චිත්තක්ෂණ වගේ කැඩි කැඩි යනවා. ඒ කැඩි කැඩි අනේවයි කියන වෙන රූප කොටස්, ආලෝක කොටස් අතර මැද අනන්ත කියන අන්ධකාර කොටස්. ආලෝකේ නැති ඒ නැති හැටි බලනක තමයි නිරෝධය වෙන්නේ. අපිට පස්සක් ලබනකොට ඒ පහත කවදාක එක දිගට ලබනවා නෙවෙයි. මොඩ විචේ බලනවා නම් විපස්සනාවෙන් තොරව බලනකොට පේන්නේ පහසක් වශයෙන් තමයි. මොකද මේ පහස හොඳට බලනකොට ඒ කඩ කඩ වෙලා යනවා. ඒ කඩ කඩ වෙලා යනවා තව තවත් බැලුවොත් තව තවත් මුළු කිසිම නැසෙට ගන්න. මේ විදිහට යනකොට යන තාක්ෂණයට අතරමැද කොටස් ඉස්සරහට අර පහස කොටස නිකම්ම නිකන් ජීවිත වෙලා. ඒකවල නිරෝධේ මතුවේ. ආගේ විදිහට නිරෝධය මතු කර ගැනීම ඕනම කෙනෙකුට ඕනම අරමුණක් කරගන්න පුළුවන්. නමුත් අපි ඕකේ වන්ලා තියෙන්නේ අපි ඉතුරුම් බැඳලා තියෙන්නේ ඒක අර ඇතිගත්ත බලන්න. අධ්‍යාත්මකට මේ අධ්‍යාත්ම මෙහෙ කරනවා. අධ්‍යාත්මය ඒ සත්‍යයේ අර්ථය ඒ සත්‍යයේ ප්‍රිය අප්‍රිය භාවයේ නෙවෙයි අපිට ඒක වදින්නේ සත්‍යයක් අහමින් ඉන්න බව තමයි. අපි ඒක විකායික ආකාරයක් දෙයක් ගන්න. නම් වෙලා ලක්කලා හඳගත්තොත් මේ සත්‍යය අතර වැඩ අනුසු මාත්‍ර රාශි රාශි කියනවානේ. මෙන්න මේ දෙකක් අතර වැඩ ඉඳ ලොකු කරලා මේකයි භාවනාව. මේක තමයි මේ ගැලවුම්. මේ හැම සත්‍ය සත්‍ය අනුසුවක් අතරම ක්‍රියා අනුසුවක් තියෙනවා. අනේ අක්‍රිය අංශය විතරක්ම විස්තර කරගන්න ඒවා කියන්න හරි. කරන්න තියෙන වෙලාවේ කැඩි කැඩි වෙන විදිහට අල්ලගෙන වෙලා බලන්න. ඒක ආස්වාද ප්‍රසාරීෂ්ම කියන ආස්වාද ආස්වාද සිවිලින. ඉතින් ඒක බලන්න. ඊට පස්සේ ආස්වාද ප්‍රසාර මුල මැදාක වශයෙන් බලන්න. ඉස්සෙල්ලා මේ ආස්වාද කියන්නේ එක එක වැඩක්. එක පහසක්. ආස්වාද කියන්නේ එක පහසක්. ඒක මුල මැදාක වශයෙන් බලනකොට ආස්වාද ප්‍රසාරී මුල කොට එකයි ඊට වඩා වෙනස් ආකාරයෙන් වැඩ වැඩට වැඩි වෙනස් ආකාරයෙන් හදවනවා. ඊට පස්සේ මුල් කොට හේ අරක් කැඩිනව බලන්නේ. ඒක තමයි යෝගාන්තය. ඒක ප්‍රතිමාලන කියන්නේ එකක්. හැඩබඩ දුන්න කියන්නේ එකක්. විශේෂ විශේෂ යන එකක් වශයෙන් ආස්වාදයේ මුල් කොටහ සවිස්තරව බලන්න. බලන්න බලන්න වෙන්නේ මොකක්ද? ඒකේ තියෙන ආස්වාද මුල් කොටහ කියන ආස්තික පැත්තට ඒකත් මේ අතරමැද තියෙන හිදස් රාශියක් වෙනවා. සමාජීය චිත්තය බලනවා. ඒ හැම ප්‍රතිචාර හැම සතිවි ජීවි කල දෙකක් නැද අන්ධකාර කොටසක් තියෙනවා. ඒ අන්ධකාර කොටස තුනයි ඉස්සල කාලයේ වැඩි පස්සේ තියෙන වෙනස අපිට පේනවා ඉස්සල නැති ඉන්න මිනිස්සු අදත්කාරී බව. අර තියෙන නිශ්චල ඡාය රාශියක් තියෙනවා. නිශ්චිතය අතර මැද ශීඝ්‍රය ගමන් කරන අන්ධකාරයක් තියෙනවා. අන්ධකාරෙදි ආය ආලෝක භාවයක් තියෙනවා. ඒ ප්‍රභාතපත් ආය අන්ධකාරයක් තියෙනවා. ආය ප්‍රභාතපත්. කොහොම කලබලයි ඉන්නකොට ඉස්සර අන්ධ ආලෝක ප්‍රභාත කරගෙන ඉන්නේ කුච්චි වෙනස් කරනවා. ඒනේ ඉන්නේ කත උසනවා. කතා කරනවා වගේ සජීවීකමක් තියෙනවා. නමුත් අපි බැරි වෙලා හරි මේ අන්තරේ ඒ අර වේගය අඩු කරලා අපිට පේන්න පටන් ගන්න සම්පූර්ණ මිචර ඡායාවක් ගන්නවා. අතරමැද තියෙන අන්ධකාර අවස්ථාව. අන්ධකාර අවස්ථාව කවදාකවත් සිද්ධිය ගන්නත් වෙන්නේ. ඒකේ මේ වගේ දෙයක් කල්පිතිය නැත්නම් සිද්ධියට හොඳ නැහැ. নানা ආකාර විදිහට සිද්ධියට පිළිගන්න දෝෂාරෝපණය. නමුත් මේක තුන හැම චිත්තක්ෂණයකම අන්ධකාරය සහ ආලෝකය අතර තියෙන කණා කණා වෙනවා. යම් වෙලාවක යම් කෙනෙක් භාවනා කරන යබල්ලා අන්ධකාරයේ හේතුවාට සාර්ථක වුණාට ඉතිරි කුවේ ඉතිරි දිලුවා ඕගාන්තය දුක්ඛාන්තය මේ පවතින කන්නේ මොනවා බලන්නේ ඒ චිත්තෝදී දිනර ආලෝකාන්තයේ අතල තලද නෙවෙයි අන්ධකාර තලද ආත්මෙදී අපි ආස්වාද ප්‍රසාදයේදී කෝ ඉන්දීමේ හැකිලීමේදී කෝ මේ මත් වෙන්නේ දකින්න පුළුවන් කොටස් දෙකක් අතර මැද මොකක්ද දෙකක් අතර මැද කියලා වෙච්ච අන්තයක් අන්ධකාරයක් තියෙනවා. කීතරක් තියෙනවා. අලවන පරිපෝෂ හැකියාවක් කියලා පරිපෝෂ හැකියාවක්. අන්න ඒක අත්දැක ගන්න තරමටම අපි යනවා නම් නිරෝධයක් තමයි. මේකයි කියන්නේ ආස් ස්පෙලින් එකක් කරගන්න ආස්වාස් ආස්වාස් ආස්වාස් දුරකට උලකට අග මේක තමයි සත්‍ය කොටයේ මුල කොටා තේරුම් ගන්න ඊට එකක්. ඒ කොටා උත්තර කරලා පෙන්න කඩ වියාකෝ තේජෝ වාය තව කොටා. මෙලොව ඇතුලේ විවිධ ආකාර දෙකකින් ආසන්තිත විශාල ප්‍රතිකර දුන්න ගන්න අතට පාර කරලා ඊට කොටයි කරනයි නේකොට ඉතීම ආරාධනාවක් තියෙනවා මේ සෑම සජීවී කොටස් එකක්. නැදම යම් කිසි අත්දක ගන්න බැරි කොටසක් තියෙනවා. මේක දැක්කම හැමදාම ඒ ආස්වාදේ ආස්වාද කරන්නේ. ආස්වාද කරන දෙයක් නෑ. තාමත් වැදගත් තමයි ආස්වාද ප්‍රසන්න දෙක අතරගෙන තියෙන්නේ මේකයි කොටහරක්. දෙන්නේ හැකලින් බලන කෙනාට ඒ දෙක අතර තියෙන අතරමැද කොටේ ඉන්න කිසි වෙනවා. ඒකට කියා සක්වයි කරනවා. හදලා දැක ගන්න පුළුවන් නම් මේ දැලේ කොටස් දෙකක් අතරමැද නොදැන්න කොටස් තියෙනවා. ඒක තේරෙන්නේ නෑ. අතයන් වේදන දක්වන කියන්නේ. යනකොට එනකොට කනකොට කොනකොට ඒ අතන වැඩි තියෙන මේ දැනෙන කොටස් මේ අදු කිසි කොටස් කොටස් කොටස් ආමි කාම්බකාර සද්දු ආදී කියන බෑර දෙයක් වගේ. අදතිදී අතනද කොටාක් කරනවා. අන්නේ යන්න ඕක කරන්නේ කොටා දීලා ඉච්ඡාව අර ඔතන කියන මායම් විදිහට මොනදලක් අපිපත් වෙන්නේ අර මොකද කියන්න කොට වන්නේ ආයේ විදිහට ඒකක් වෙනවා අපිට ඒකේ අතර විවද ඒක මොනම අරමුණක් නැහැ නිරෝධී වෙන්න නැති නමුත් අපි ඉතුරුක් පහම ඇදලා තියෙන්නේ ඒ කමින් කමින් වෙන දේවල් හේරෙකට කරන ක්‍රියාවක් කියන කුසීක මේක නෑ මේක නරකයි මේක වාමේ මේක නෑ ඒක අන්‍ය ආවේ ඉතුරු ටික කරවන්නේ ඒක බදා ගන්න ගැතියක්. ඉතින් අපිට කියන්නේ අපි හදාගන්න. ඒ මොන දෙයක් මොනවාද දෙයක් කරගන්න ඕකා කියලා කියනවා මොකද? කීයද කීයක් අපි පෙන්නලා නැහැ කඩ කඩ වෙලා පෙන්නලා තියලා තියෙන අපි අතරමැදද අපේ අපේ සංඥාවට දාගෙන හදන්න එකම දෙයක් දෙන්නේ කරුවක් කවදාක දකින්න. ඒක කියනවා තමයි කියන්නේ. එක දැනකදී බැලුවොත් ඒක තේරෙන්න තියෙන්නේ. සාධනකට වෙනවාද? එයා ඉන්නේ වෙන කෝණ එකක්. එයාට තේරෙන්න තියෙන්නේ. ඒනම් අර ඉස්සෙල්ලා ඉතලා ඉගෙන මිත් මෙතෙන් ඇවිල්ලා බලන්න කියලා. ඒ දෘෂ්ටි කෝණයෙන් පමණක් බලනකොට ඒ පුදුරට තේරෙන්න වෙනවා. ඉන්නත් ඒ වෙච්ච ගමන් ඒ අතර බිඳුවේ ඒ දුක හඳගන්නේ නැති ඒක තමයි අපි දෙන්නේ. ඒකම දෙයක් කරුවට අපි දෙත් අය අතර මැද තියෙනවා ගන්න දේවල් ඔච්චර දෝ වෙනස් නිසා එකම දේ දෙන්නම වෙන දෙවි. ඉතින් මේ තරම් රාගික හත්වත්වක් සතෝ වල බල කියන්නේ චින්තන කරනවා. මේ මේ දෙන්න යම් වෙලාවක් මේ දෙක අතර මැදින් ඉස්සර බැලුවොත් ආදර්ශනාවක් එකයි ඒක කවදාක සම්මුවක් නැන්නේ. ඒක ආශ්‍රයක් නැහැ. ඒක ඇයි පස්සේ සතිපස්සක්. ඉරාගාන අනිත්‍යයන් වශයෙන් විරාගයන් වශයෙන් නිරෝධයන් වශයෙන් පස්තිත්‍යයන් වශයෙන් කියන්නේ අපි ලක්ෂණය මේක අතු කරගන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් මේක කණ කියන්නේ ගැම්මක් කියන ගැටියක් තියෙන අනිත්‍යයන් දෙකක් වෙන්නේ එකක් තමයි පරිත්‍යාග ප්‍රතිචාරය අනිත්‍යවල පක්ඛන්දන ප්‍රතිචාරය පරිත්‍යාග පරිත්‍යාගය කියන්නේ හැදෙන පක්ඛන්දනය කියන්නේ බැඳ ගැනීම ඒ එකක් නෙවෙයි මේක අපිට අප දෙකක් නිසා කලබලා ගන්න අන්ති කතාව. ඒ නිසා සත්‍යයක් අහන්නේ කරන සත්‍ය කොටස් ටික අතහැරලා තියෙන දේ අතරමැද හිතරක වැඩ ගන්නවා. රූපයක් කරගෙන ඉන්න. අදීත රූපයක් කෙරෙහි තියෙන. ඒ වෙනු රූපය ඉනේ කරන්නේ අපේ තමයි. අරකට වේගන යන පටන් ගන්නකොට මේ දෙක අතරමැද තියෙන හිතරක වැඩ ගන්නේ රූප හදකට වෙනවා. එකම වේදනාවක් ලෝකේ නෑ. එක දිගට එන වේදනාවක්. ඒකයි වලලා පිටකට වෙලා යන්නේ. මේ වේදනා දෙකක් නැද අනිවාර්යයෙන්ම තියෙනවා. අපි දුක වේදනාවක්. කිමදතු ඒකට පවතින්නේ නෑ. සාධික වේදනාවක් යනකොට මේ වේදනා දෙක අතරමැද ඉස්සන දැක්කොත් ප්‍රතිස්පර්ශය. ඒකෙන් තමයි සුවය. ඒකෙන් තමයි යොසු ලෙඩ සුවය ඇති කරන්නේ. ඉතින් මොන සුඛ වේදනාවක් දුක් වේදනාවක් ඒ වේග වේදනාවෙන් මෙලී කරගනි. මේ කඩකඩ භාවය දැක්කාට අය ශනික වශයෙන් විරාග නිරෝධ කරන ඉරුලාවට අවස්ථාවක් තියෙනවා. වේදනාවෙන් අපි දුක් වේදනා විඳින අවස්ථාව අතහැරලා දාලා අර දෙක අතර නැදදී දුක් වේදනා දෙකක් අතර නැදදී අතුරු සුදු වේදනා තමයි ගන්න බැරි කොටකට ඒක තායි දෙන්න පුළුවන් නම් ඒක විශාල සාධ්‍යයක්. ඒකද ඒ පැත්තේ ඒ අතරගෙන තියෙන පැත්තේ ප්‍රශ්නයක් ආරයක් නවකාර දෙයක් ආවක නැයි කරනවා. නමුත් අපි අර වේදනාව දැක්ක බලනවා අපිට කවදාකවත් ඒ දෙක අතරකට තියෙන දැස නැත්නම් ඒක අපි වේදනාවට පවතිනවා නානා ප්‍රකාර ජීවත් කරන්න පටන් ගන්නවා ඒක අපි කියන පූජිකවක් මේ වේදනාව වෙන්නේ ගැටි ගැටි දෙක අතර නැත් වෙලාවෙම එච්චර වේදනාවක් ගන්න අතර නැත් ඉඩක් තියෙනවා අන්නේ ඉඩකට හිත ඉදුවා ගන්න ඒක වේදනාවේ තියෙන විඤ්ඤාණ ගතිය පෙරණ ගතිය සම්ම බෑ කියන තරම් ඒක නෑ උත්තර ඉරන්නේ තමයි ඒක ඒක වෙලාවට හදාගන්න ඒ කොච්චර වැඩ කොටහට දැන ගන්නවා ටිකක් දැනගන්න ඉන්නේ පී ගන්න ගැටි වස්තුතාල බලක ඇති තියාගන්න ඊළඟට රෝ වේදනාම් වෙන ඇහිල ගන්නේ සතිය කුදු කියලා වෙන්නන ගැටි මුලින්ම තරම් පරිත්‍යාග කරනවා පරිත්‍යාග කරනවා කිසිම ආදෝක ඉන්ජාමේ කන්දල සාපච්ඡාය කියන දෙක එකම ධර්මතාවයේ කියන මොකද අනිවිස අනිවිස කියන එක හදලා දීමේ පේනවා අපි හිතෙන්නේ භාවනාවකම චකල වෙනවා. අපි මේ චකල කරන භාවනාවක් කරනවා. කඩ කඩ කඩ කඩ දෙනකොට අපි ඒකේ අස්තික පැත්ත බලන්නේ නැති හිස්ත බලන්න පැත්ත ඔබට පැත්ත. ඉතින් බැරිය කියනවා. යෝදා ඉන්නකොට එයා පෙන්නනවා කොටකට අපි අවුනෝවි. කර්මානුකූලව අපිට පෙන්නනවා කොටකට ඉන්ද්‍රයන් වලින් අපිට පෙන්නනවා කොටකට අවුනෝවි. අර හිස්තර බලන්න කිව්වොත් මනුෂයා සාහසම කවදාකවත් ආයෙත් නැහැ. මොන විදිහකට මේ නිසා ඒ ඒ ඒ தත්ත්වය අතරමැද තියෙන හිතට මොන ජීවනතාවක් කරත් හදිස්සෙන්න බෑ, දුර වෙන්න බෑ, කෙලෙන්න බෑ, නාස්ති වෙන්න. අදත් අපි බලාගන්නේ, අල්ලගන්නේ අල්පේ යන හදන කොටසන යවි. මොනකට කරන්නේ? උදලයක් වාගේ ඉතින් අපි උදල ගැසෙන ගැසෙන ආකාරයක් කිසිම ආත්මය පිළිබඳ කිසිම ආධ්‍යාත්මය පිළිබඳ අපිට සාකච්ඡා කරන්න. අන්නර දැක ගන්න බෑයි කියලා පිළිසම් කරලා තිබුණා. ඔපෙන්නේ තිබුණා. අන්ධකාර තමයි හරියට ගත්තාම ඒ දැක ගැනීම විනෝදාංශයක් කරගත්තම සුභාවනාවක් තුනක් කියන්නේ. එහත් තුනක් කියන්නේ වෙන රාගවලට කරගෙන කරනවා. මේ පැත්තේ ඉන්නේ ඉන්නේ ඉන්නේ මාගේ සුචි මාගේ සුචි මාගේ යනකොට විශාල කුඩු දෙකක් කැරදිනේ ඒ වෙනදලම හත් රූප ගන්න රස පිළියයි කැමැතිනේ ඉඳ දෙකක් හතර රැදිනේ ඉඳ ඉඳතරේ ඉඳලා ඉඳ දාන්න ඊ අර උත්තර අවස්ථාවේදී අනුසාරණ දුචුනාත්මකවතාව ඉඳලා සමහර දක්වන්න පුළුවන් අන්තිම නිරෝධ තත්ත්වයක් තමයි ඒ වගේම තමයි කිසිම වෙලාවක යන්නේ සිද්දැසි ආරම්භයක් ලෝකේ තමයි ඒ ඉඳී අවසානයක් ලෝකේ තමයි ඒ විදහ තුන දෙක තුන ආදී වශයෙන් එක් කන වරණ ඉඳලා එහෙම නැත්නම් මේ ස්පර්ශ මොනද යකපන්නේ ඒක තුල ඉවත් නෑ හදක් නෑ ඒක ආගමනක් නෑ මොකම දෙයක් නෑ පුරුදු නැතිමයි කියන්නේ මේ අත්දැක ඉතද බලලා ඉතිලා කියන්නේ පෙන්වන්න හදන රූප දෙමළනීම නිසා කටලිස්සකේදී යෝගාවචරය මෙන්න මේකට මේක තහගතේ කිවි මේක අතහැරලා යුතුයි කියන අදිය තේරුම් ගන්න වෙන්නේ ස්වයං ඥානෙ. තමන්මයි තේරුම් ගන්න වෙන්නේ මේ කොච්චර බලන්නේ කියන්නේ අපි නියම ධ්‍යානට අපේ මානසිකාරය යොසමන කාර්යගත දෙන්නේ නැත්නම් සදාක මේ සංකාරකේ චුරස් බලවත් කියලා ඥානෙ වේගෙන් සබාවක් ගන්න කියන්නේ. ඒක තීරණ ගන්න ඕනේ භාවනා කරන්න ඕනේ. ඒ භාවනා කරනකොට උදේට අදාළ ගන්නවා. ඒ වගේම අදාළ අනුගසන කොටස් තේරුම් ගන්න තිබුණා. ඒ ලේසි ඒකට එහෙම නැතුව දැනටවත් ඒ தත්ත්ව වුණ දීලා ඒක තේරුම් ගන්න කරනවා. ඒ ජීවිතයේ සම්බලයෙන් මේ ජීවිතයේ මොකක්ද කියලා හිතලා බලන්න. ඔක්කොම කියලා දින කරගෙන ඉතරයි. අනිත් අමුතු මොකක් ගන්න කියලා කියනවා. සංකල්පයක් ගන්න කියලා කියනවා. තමයි අවදා දුක දෙයක් කරනවා. හිතන බලන කරනවා. උත්තරේ මොකක්ද කියන්නේ? මේ කියන ඉලක්ක. ඒක අපි හිත හදාගන්න වෙනවා. ඒක උත්තරයි. ඒක තමයි. ඒක තමයි. ඉරිමානන්ද සූත්‍රය පිළිබඳව සිතනාමයි ඉරිමන සුත්‍රය ආකාරයට මොකද සංඥාව පාලනේවා මොකද ඕක ආවල් දුවීම නැති ඒ වාසනාවින් ආස්කාරය අනුදේශනා මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මේතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.